ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ රත්මලානි මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂක නිකායේ මහානායක ශ්‍රී සුමංගල විද්‍යාවතංශ රාජකීය පඬිත විනය විශාරද ආචාර්ය අතිපූජ්‍ය වැලිගම ඥාන රතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි මහානායක හඳුරනි.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 මේ ධර්ම දේශනාව පවත්වන්නයි ඒ වගේම අපේ රටේ යම් තාක් බෞද්ධ පින්වත් පිරිසක් නම් ඒ වෙසෙන හැමදෙනාම මේ සත්කාර්ය ධනයෙන් ධනවත් වෙත්වා කියන ආශිර්වාදය පෙරදරි කරගෙන තමයි මේ දේශනාව මම පවත්වන්නේ සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාවේ සත්තමන් ධනං ශ්‍රද්ධා ධනේ සීල ධනේ හිරි ධනේ ඔත්තප්ප ධනේ එවැගේම සුත ධනේ ඡාග ධනේ හිරි ඔත්තප්ප ඒ සුත ධනේ ඡාග ධනේ ප්‍රඥා ධනෙ කියලයි ඒ සප්තාර්ය ධනෙ යස්ස ඒතේ ධනා අත්ති ඉත්‍යා පුරිසස්සවා යම් කාන්තාවකට පුරුෂයෙකුට හෝ මේ කියාපු සප්තාර්ය ධනය තිබෙනවා නම් අදලිද්දෝ ඒ කවුරු වුණත් දිනඳු කෙනෙක් නෙවෙයි දුප්පත් කෙනෙක් නෙවෙයි ඒ වගේම ඔහුගේ ජීවිතය හිස් ජීවිතයක් නොවේයි සම්පූර්ණ ඉතා වැදගත් ජීවිතයක් කියන බව ඒ ගාථාවෙම බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාලා. ඒ නිසා හැමදෙනාම මේ සප්තාරි ධනෙන් ධනවත් වන්නටයි බලාපොරොත්තු විය යුත්තේ මේ දේශනාවට ඇහුම්කම් දීලා. ඒ ඊටාම සංක්ෂේපයෙන් විස්තර කරලා දෙන්නටයි දැන් මේ මා බලාපොරොත්තු වෙන්නේ සද්ධා ධනං සද්ධා ධනය සද්ධා කියලා කිව්වම බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ සලකලා තේරුම් අරන් ඒ ගුණයන් කෙරෙහි පැහැදීමයි ශ්‍රද්ධා කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය කවුරු හරි කෙනෙක් හරියට තේරුම් අරගෙන ඒ ගැන ප්‍රසාදය තමන්ගේ හිතේ ඇති කර ගන්නවා නම් එතකොට තමයි ශ්‍රද්ධාව ඇති වුණායි කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නම් බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය තේරුම් ගන්නට ඕන වටහා ගන්නට ඕන මහා සාගර ජලය මෙපමණයි කියලා කාටවත් ප්‍රමාණය කරන්නට හැකියාවක් නැහැ බුද්ධ ගුණයත් එහෙම තමයි සාගර ජලය වගේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ඒ බුදුරජාණන් වහන්සේ නමකගේම ගුණ උන්වහන්සේගේ මුළු ජීවිත කාලය තුල ප්‍රකාශ කළත් උන්වහන්සේ පිරිනවම් පානවා බුදු ගුණ ඉවර වෙන්නේ ඒ තරම් ගුණස්කන්ධයක් බුදුරජාණන් වහන්සේගේ පවතිනවා ඒ සියලු ගුණයන් තමයි එකට එක්කාසු කරලා ඔය අරහං සම්මා සම්බුද්ධෝ යන ආදී වශයෙන් නව පදයකට ඇතුළත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා කොටින් ඒ කියාපු කාරණා හොඳ හැටියට වටහා ගන්නට ඕනෑකම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරුම් ගන්නා වූ පින්වතා පළමු කොටම උන්වහන්සේගේ ලෞතර බුද්ධත්වය වටහා ගන්නට ඕන. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තා තමන් වහන්සේගේම නුවණින් දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය එහෙම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඊළඟට අනිත් ඒ අවබෝධ කරගත හැකි අයටත් සසු අයටත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේගේ ගුණ සාධාරණ ගුණ අසාධාරණ ගුණ යන ආදි වශයෙන් කොටස් දෙකකට සාමාන්‍යයෙන් බෙදෙනවා සාධාරණ ගුණ කියලා කියන්නේ වෙන <clears throat> යම් යම් දෙනා තුල තියෙන ගුණ බුදුරජාණන් වහන්සේ තුල තිබෙනවා හැබැයි ඒ ගුණ වුණත් දැන් අපිටම ඔන්න ධානය ධාන වඩලා මේ ඊට සුදුසු භාවනා අරමුණක් කරන් වඩලා දියුණු කරලා ප්‍රථම ධාන ආදී ධාන ලබනවා ඒ සාමාන්‍ය කව වෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ సంతානයේ මේ ධාන ශක්තිය තියෙනවා ඉතින් ඒක අසමානයි අර අනිත් එක් අයගේ තියෙන ධාන ශක්තිය වගේනේ අසමානයි බුදුරජාණන් අනේම ඒ සාධාරණ ගුණ වුණත් බුද්ධ సంతානයේදී ඒකාන්තයෙන්ම අසාධාරණයි. ඒ නිසා ඉස්සර වෙලාම බුදුරජාණන් වහන්සේ හොඳට කවුද කියන එක තේරුම් ගන්නට ඕන. සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් තිස්සේ පාරමිතා ගුණ සම්පූර්ණ කරලා ලෝතුරා බුද්ධත්වයේ ලබලා උන්වහන්සේ ඒ දෙවියන් සහිත වූ ලෝකයට උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශ කොට වදාලා ඒ සඳහා තමයි ලෝතර බුද්ධත්වයේ උන්වහන්සේ ලැබුවේ උන්වහන්සේගේ අරහං ආදී ගුණ මෙතන විස්තර කරන්නට මා බලාපොරොත්තු වන්නේ නැහැ මේ පින්වත් පිරිස කොපමණවත් ඒවා දැනගෙන අහලා හොඳින් තියෙනවා හොඳ හැටියට ඒවා වටහාගෙන තේරුම් අරගෙන මාගේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ මේ අරහන්ත ආදී වූ ගුණයන්ගෙන් සමන්විතයි කියලා ඔය ගුණය හොඳ හැටියට වටහාගෙන ඒ ගුණේ කරේ ප්‍රසාදය පැහැදීම ඔන්න ඇති කරගන්නට ඕන. එතකොට තමයි ශ්‍රද්ධාව ඇති වුණා කියලා කියන්නේ. මේ ශ්‍රද්ධා කියන චෛතසිකය චිත්තසංතානය බොහොම පිරිසිදු කරනවා. ඒ මොකද කෙලස් ධම්ම ආදියෙන් මේ කිලුට වෙච්ච ප්‍රසජන චිත්තසංතානය ශ්‍රද්ධාව පහළ වුණායින් පස්සේ ඒක බොහොම හිතත් පිරිසිදු වෙනවා. අර චක්‍රවර්ති රජතුමාගේ උදක ප්‍රසාදක මාණික්කය කියලා මණිකක් තියෙනවා. කැළඹිච්ච මඩ වෙච්ච වතුරකට මේ සක්විත රජතුමාගේ උදක ප්‍රසාදක මාණික්‍ය දැම්මම මඩගති බොරගති කැළඹිලි ගති සියල්ල නැති වෙලා ඊටාම පිරිසුදු තත්ත්වයට හැරෙනවා මේ ජලය අන්න ශ්‍රද්ධා චෛතසිකය හිතේ පහළ වුණාමත් අන්න ඒ වගේ තමයි හිතේ තියෙන කෙලෙස් සහගත හැඟීම් සියල්ල යටේලා අයින් වෙලා චිත්ත ප්‍රසාදේ ඇති වෙනවා. ඒ චිත්ත ප්‍රසාදේ ඇති වුණාම තමයි සද්ධා ජාතෝ උපසංකමති. හොඳට චිත්ත ප්‍රසාදේ ඇති වුණාම තමයි ශාසනයට කිට්ටු වෙන්නේ බුදු සසුනට ලංවන්නේ එතකොටයි. එහෙම ඒ ප්‍රසාදේ ඉස්සරවලා ඇති කරගෙන ලං වෙලා ඉතින් මේ ශාසන අසයේ තියෙනා වූ උතුම් සත්කාර්ය ධනේ වැනි උතුම් ධම් හොදට තම චිත්තසංතානේ දියුණු කරගත්තා නම් යමෙක් ඒත්තන් තමයි ඒ තමන් අදහන ආගමෙන් යහපත හොඳක් සිද්ධ කරගත්තායි කියලා කියන්නට පුළුවන්කම තිබෙන්නේ යම් කෙනෙකුගේ සිතෙහි ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන වුණත් යම් සැකයක් එහෙම විමතියක් පහළ වුණා නම් ඊළඟට ඒ පුජ්‍යලයා කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ සර්වඥද නැද්ද සියල්ල දැනගත් උතුමන් වහන්සේද නැද්ද කියලා වන්න සැකයක් පහළ වෙනවා. එහෙම සැකේ පහළ වුණාට පස්සේ ඒ සැකේ තියාගෙන ඉන්න එපා කියලායි බුදුරජාණන් වහන්සේගේ නියමයේ දේශනාව දීවංශකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායන් අජානන්තේන තථාගතේ සමන්නේසනාකාතබ්බා ඔන්න බුදුරජාණන් වහන්සේම දේශනා කරන විදිහේ කාගේ හරි හිතේ ඔන්න තථාගත බුද්ධ රත්නයේ කෙරෙහි යම් කිසි විවතියක් සැකයක් එහෙම ඇති වුණොත් මේ සම්මා සම්බුද්ධද නැද්ද? ඔහොම ඇති වුණාම ඒ සැකේ තියාගෙන ඉන්න එපා. එහෙම නොයිද මේ සම්මා සම්බුද්ධද නැද්ද කියලා විමසලා බලන්නට ඕන. අන්න විමසීමට තමයි බුද්ධාගම මුල් තැන දීලා තියෙන්නේ. ඒ විමසන්නේ නැතුව නිකම්ම කරුණු තේරුම් ගත්තේ නැතුව බුදුදහම පිළිගන්න කාටවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ඔය උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමක් ඇති වුණා. ඒ කාලේ නිගණ්ඨනාත පුත්‍ර ආදී අයගේ ශ්‍රාවකයෙක් හැටියටයි මේ උපාලි ගෘහපති වාසය කළේ. ඉතින් ඒ නිසා ඒ අය <clears throat> කෙරෙහි පැහැදීමක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ප්‍රශ්න අහලා පැහැදුනා. හොඳටම පැහැදුනා අරේ මිත්‍යා මත තමගේ හිතෙන් අයින් කරගෙන පැහැදිලි කිව්වා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මේ අද ඉඳලා තෙරුවන් සරණ ගියා වූ උපාසක කෙනෙක් හැටියට සලකා වදාරන්න කියලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ඊළාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මෙහෙමයි කොහොමද අනුවිච්ඡකාරං කරෝහි ගහපති ගෘහපතිවරයාණෙනි හොඳට හිතලා මතලා කල්පනා කරලා සොයලා බලලා පැහැදියන් ආවට ගියාට එහෙම පහදින්නට එපා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා යම් කිසි කෙනෙක් මේ බුදුදහම පිළිගන්නවා නම් ඒ පිළිගන්නා වූ අය ওই විදිහට හරියට සැකයීමට දුරු කරලා තමයි බුදුදහම පිළිගත යුත්තේ එතකොට උපාලි ගෘහපතියා කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම වගේ කෙනෙක් වෙන ආගමක් පිළිගත්තා නම් එය ඇත්ත කොටි දානවා මෙන්න අහවලත් අපේ ආගමට ආවා ඒ වගේ ප්‍රසිද්ධ කරනවා දැම්මින් අලවනවා මේ අහවලත් අපේ ආගම පිළිගත්තායි කියලා මම මේ කාරණා බොහෝම හොඳින් තේරුම් අරගෙනම තමයි මේ ශාසනය කරේ බුදුදහම කරේ මේ පැහැදීම ඇති කරගත්තේ කියලා උපාලි ගෘහපති කිව්වා. අන්න ඒ වගේ තමයි මේ ශාසනයට ඇති කරගන්නා වූ පැහැදීම හොඳට කාරණේ තේරුම් අරගෙන ආවට ගියාට මෝඩකමට නොදන්නකමට එහෙම නොවේ. ඊළඟට කිසි රහසක් බුදුදහමේ ඇත්තේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ මේ මේ ඥානවන්තයාට තමයි මේ බුදුදහමේ කරන්නට ඕන ඒක තමයි හිරිධනය තියන අය කල යුත්තේ කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ඊට ඔත්තප්ප කියලා කියන්නේ බිය. බිය කියන්නේ සාමාන්‍යයෙන් පාපයට, වරදට බිය වෙන ගතියටයි ඔත්තප්ප කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට යම් වරදක් කරන්න ඕන අවස්ථාවක් එනවා. ආවෙන් පස්සේ කල්පනා කරනවා අනේ මේ වගේ පව් වැඩ, මේ වගේ නරක වැඩ, මේ වගේ අසભ્ય වැඩ මා වගේ එක්කෙනෙක් කරන එක කොච්චර නරකද මම මේ හොදට පවට බිය ඇතුව ඒ වගේ වැරදි වැඩ වලට බිය ඇතුව ජීවත් වන්නා වූ කෙනෙක් ඉතින් අනිත් එක මම මගේ సంతානය අත්තානුවාද භය කියන බයෙන් මා ජීවත් වන්නා වූ කෙනෙක් අත්තානුවාද භය කියලා කියන්නේ වැරදි පව් වැඩක් කළොත් එහෙම තමන්ම තමන්ට දොස්ක දොස් කියා ගන්නවා මේ තරම් වැරදි පව් වැඩක් කළා කියලා එහෙම දොස් කියා ගන්නවා ඉතින් එහෙම දොස්කියා ගන්න ගැනීමට කියනවා අත්තානුවාද බය කියලා. සාමාන්‍යයෙන් ඉස්සර අපේ බෝසතාණන් වහන්සේ ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තා. එහෙම ඉගෙනගෙන බොහෝම ගුරුවරයාගේ හිත දිනාගත්තා තමන්ගේ පැවැත්මෙන් කීකරුකමෙන් හැදියාවෙන්. ඉතින් මේ ගුරුවරයාට දුවක් සිටියා දුව විවාහ කරලා දෙන්න හොඳ ගෝලයෙක් සොයාගන්නයි ඕනෑකම තියෙන්නේ. මේ බෝසතාණන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමක් ගුරුවරයාගේ හිතේ තිබුණා. එහෙම තෝරගත්තොත් ඒක අපවාදයට හේතු වෙනවායි කියලා හිතලා මේකට එක්තරා ක්‍රමයක් ඇතුවා මේ මෙතන ගුරුවරයා මොකද්ද කිව්ව මගේ දුවගේ විවාහ මංගලයේ තියෙනවා ඊට අවශ්‍ය දේපල බඩු මුට්ටු බොහෝමයක් ඕනේ අන්න ඒ නිසා ওই ළමයි ගෙවල් වලට යන්න. ගෙවල් වලට ගොilla මව්පියන්ට කිව්වේ නැතුව හිමිහිට එන්න යමක් අරගෙන ගේන්න පුළුවන් දෙයක් අරන් එන්න කියලා. ඒ විවාහ මංගලයට ගන්න. ඉතින් හැමෝම ගෙවල් වලට ගියා ගොilla ආවා බඩු පොදියේ මේව අරගෙන. ආවා වූ ඒ ඇත්තන්ගේ බඩු පොදි ලකුණු කොල්ල තැම්පත් කරලා තනක තියන්නේ කියලා කිව්වා. ඉතින් ඔන්න තේරම ආවයින් පස්සේ ගෝලෝ හැමෝටම කතා කළා මේ ගුරුවරයා තමන් ගෙනවා වූ ඒ බඩු පොදිත් අරගෙන එන්න කියලා ආවා. ඊළාට බැලුවකොට එක ළමයෙක් අතේ විතරක් නැහැ එහෙම බඩු. ඉතින් ඊළාට ඇහුව මොකද ওই ළමයා අතේ නැත්තේ යම් කිසි බඩු පොදියක්. කිව්වා ඔබ වහන්සේ උගන්වපු හැටියටම අපිට එහෙම ගේන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඔබ වහන්සේමත් මේ විදිහේ වැඩ කරන්න එපා කියලා අපට උගන්වලා තියෙනවා. අනිත් එක මේ gederin නොකියගෙනවත් මම දන්නවා හොරකමක් කළායි කියන බව. මගේ දැනුම මට ඇති ඒක ඒකෙන් වළකින්නට අත්තානුවාද භය කියන්නේ යන්නේ ඒක තමන්ටම තමන් දොස් කියා ගන්නවා එහෙම වැරදි වැඩ කළොත් ඉතින් ඒකට අර මේ බෝසතාණන් වහන්සේ තෝරාගත්ත තමන්ගේ බෑනා හැටියට මේ ගුරුවරයා අනවල ඒ වගේ අත්තානුවාද හැම දෙනා තුලම තියෙන්න ඕනෑ කරන බියක් තමයි ඔය. තමන් මේගේ චරිතය හොඳට ආරක්ෂා කර ගැනීමයි අත්තානුවාද භයෙන් කරන්නේ. රටේ වැරදි ඕනතරම් කරන අය ඇති ඒව ආදර්ශයට ගන්නේ නැහැ. තමන්ගේ හිතට එකඟව තමන් ධාර්මිකව කටයුතු කරන්නට ඕන පංචශීලයේ හොඳට රකින්න ඕන ඒවා කරගෙන යනකොට අන්න අත්තානුවාද භයෙන් තමන් කිසි වරදක් කරන්නේ නැතුව තමන්ගේ චරිතය හොඳට හැඩගස්සා ගන්නවා එබඳු පුජ්‍යලයාගේ චරිතය මුළු සමාජයටම ආදර්ශයක් ගුරුකම වෙනවා ඒකාන්තයෙන්ම ඒ අත්තානුවාද භය ඊළඟට පරානුවාද භාය කියලා බියක් තියෙනවා. අනන්දොස් කියනවා. අසවලා මේ විදියට කටයුතු කළාට මොකද මේ මේ විදියේ වැරදි සත්ත්ව ඝාතනය, හොරකම, කාමයන් නිවර්ධව ආචරීම් ආදී වැරදි මෙහෙම කරනවා. ඉතින් හැබැයි මේ විදියට පෙන්වුම් කරනවා බොහොම හොඳ කෙනෙක් ඇටියට කියලා අන්න අනුන් මේවකා තේරුම් ගත්තම තමන් කරන්නා වූ වැරදි ඒව ප්‍රසිද්ධ කරනවා එහෙම ඒ අනු කරන නින්දාවට අනු කරන්නා වූ ඒ ප්‍රකාශ වලට බය වෙනවා. ඒකට තමයි කියන්නේ පරානුවාද බය කියලා අපි ඊළාට දඬ බය කියලා තව බයක් තියෙනවා. දඬ බය කියන්නේ දඬුවමට බියවීම. සාමාන්‍යයෙන් දඬුවම් කිව්වම ඒ වරදවල් වල හැටියට දඬුවම් දෙන තැන් ආයතන කොච්චරවත් තියෙනවා. සමහරට පොඩි ළමයෙක් වුණත් වැරද්දක් කළොත් මව්පියෝ මෙන්න මේ මේ විදිහට මට ගහවි දඬු කියලා කල්පනා කළ ඒ පොඩි දරුවා අන්න ඒ දඬුවමට බියෙන් අතාරිනවා ඒ කරන්න ලෑස්ති වුණා වූ වරද ලොකු කෙනෙක් වුණත් ඊළඟට නොඑක් සමාජයෙන් Tamanta හිරියාර ගැහැට අරෝමේව කොතරම් ලැබෙයි මේ විදිහේ වැරදි වැරදි වැඩක් කළොත් කියලා ඒව දඬුවමට බියෙන් ඒ වැඩ ඒ පුජ්‍යලයා වොන්න අතහැර දානවා ඊළඟට ඒ <clears throat> පරානුවාද බය ඊළඟ ඒ දඬ බය ඒ විදිහට ඒ දඬ බයට දඬුවමට බියෙන් රජෙන් දඬුවම් කරනවා ඉතින් ඒවා කල්පනා කරලා වරදින් මිදෙනවා ඒකට තමයි ඔය දඬ බය කියලා කියන්නේ දුක්ගති බය පව් වැඩ කළයින් පස්සේ ඊට පස්සේ ඒ දුගතියේ අපායෝත්පත්තියකට භාජන වෙනවා. තිරිසන් പ്രേත ලෝකයේ තිරිසන් අපාය නරක ආදී අසුරනිකාය ආදී තැනක උත්පත්තිය ලැබනවා. කවුරුවක් කැමති වෙන්නේ නැහැ දුගතියකට යන්න. අන්න ඒ නිසා දුක්ගති භය. ඔන්න ওই විදිහට අත්තානුවාද භය, පරානුවාද භය, දුක්ගති භය දණ්ඩ බය දුක්ඛති බය කියලා ඒ බය જાති කීපයක් තියෙනවා. අන්න ඒ බය වලින් ඔය මේ හිරි ඔතප් දෙක ලැජ්ජාව සහ බය කියන මේ දෙක ලෝකපාලක ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලෝකපාලක ධර්මය කියන්නේ ශිෂ්ට ලෝකය. ශිෂ්ටත්වය හොඳට රැකෙන ආරක්ෂා වෙනවා මේ කියන ධර්ම පුරුදු කරන්නා වූ පුජ්‍යලයන් විසින් එනිසා ශිෂ්ට ධර්ම ආරක්ෂා වන්නා වූ ධර්ම නිසා මේවට ලෝකපාලක ධර්ම කියලා කිව්වා. අනිත් එක ඔය ලජ්ජබය දෙක දේව ධර්ම කියලා ප්‍රකාශ කරලා තියෙනවා. දෙවියන් දෙවියන් කියව සමුත් සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව කියලා දෙවිවරු ඉන්නවා කොටස් කීපයක්. දෙවියෝ කියලා සම්මත කොටාසයක් දැන් සාමාන්‍යයෙන් මිනිසයන් අතර වුණත් ඔය රාජ සිටු ආදී පින්නතුන් සම්මුති දේව දෙවියන් තරමටම සම්මත කරලා සැලකිලි සම්මාන පවත්වනවා ඒගොල්ලන්ට සම්මුති දේව උත්පත්ති දේව කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ ඉපදුනා වූ දෙවිවරුන්ට උත්පත්ති දේව කියලා කියනවා ඊළාට විසුද්ධි දේව විසුද්ධි දේව කියන්නේ රහතන් වහන්සේලාට උන්වහන්සේලාගේ సంతානයේ තිබුණා වූ යන්තා කෙලෙස් සමූහයක් නම් ඒ කෙලෙස් සංසිඳව නැති කරලා එහෙම ඇති වුණා වූ தත්ත්වය තමයි විසුද්ධි දේව කියලා කියන්නේ. ඔය කියාපු දේවත්ව සියල්ලම හිලියොත දෙක නිසා ඒකාන්තයෙන් ලැබෙනවා. දැන් ඉතින් අන්න එහෙම ඒ හිලියොත්ප්පියන් ධනං සුත ධනංච ඡාගෝච පඤ්ඤාවේ සත්තමන් ධනං ඊළඟට සුත ධනය. සුත ධනය කියවම මේ සුත කියන වචනයට වචනය ධර්මයට කියන නමක්. සසර දුකෙන් නිදහස් වන්නට කැමැති අය විසින් ඇසිය යුතු කියන තේරුමයි සුත කියන වචනේ එතන තියෙන්නේ. එනිසා සසරින් මේ මිදෙන්නට කැමැත්තන් විසින් ඇසේ නිසා කියන සුත කියලා මේ ධර්මයට ධර්මයේ පිළිබඳ යම් දැනුමක් එහෙම කෙනෙක් ලබා ගන්නවා නම් ඒක තමයි සුත ධනය කියලා කියන්නේ අනිත් එක බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තමයි හොඳටම දුර්ලභ වස්තුව සද්දම්මෝ පරම දුර්ලභෝ හොඳටම දුර්ලභ වස්තුව සද්ධර්මය. ඒ සද්ධර්මයේ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ. අපි දන්නවා ධම්තොට රජතුමා බලපදයක් අහන්නට නොලැබීම නිසා වනගත වුණා. අර රකුසාගේ කටට පැනිලිය ආදී ඒ කතා මතක් කරගන්නට ඕන. එච්ච සදකම වුණත් ධර්මයෙන් තොරනම් ඒකේ කිසි සෝභමානකමක් වැස් තත්වයක් සැලකේ සැලකේ යුතු කමක් ඒකේ ඇත්තේ නැහැ. අන්න ඒ නිසා ඒ සුත ධනෙ අපේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය પરම්පරාගතවම පවත්වාගෙන ආවේ අට කටපාඩමින් එහෙම ප්‍රකාශ කරමින් උන්වහන්සේ පිරිනොම් පෑවාට පස්සේ පළවෙනි දෙවෙනි සංගායන තුන්වෙනි සංගායන ආදී දේවල් පැවැත්ුණා. ඉතින් ඒ සංගායනාවල් වෙනකම්ම ඒ ධර්මයේ කටපාඩමින් තමයි ගෙනාවේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳිමින්. ඉතින් ඔහොම කාලෙදී වලගම්බා රජුරුවන්ගේ කාලෙදී ඔය මහා බැමිණියා සාය කියලා බොහෝම දරුණු සාගතයක් ඇති වුණා. ඒ සාගතයේදී ඉතින් ආහාර පාන ආදී නැහැ. සත අතර දාලා වෙන වෙන තැන් වලට ගියා. ඒ භික්ෂුන් වහන්සේලාත් බොහොම ගියා මිනිස්සු ගියා. ඉතින් ඔහොම පවල් පවතිනකොට 69ක් හාමුදුරන් වහන්සේලා නැවතොටට ගියා ඉන්දියාවට යනවා කියන අදහසින් මේ ජීවත් වෙන්න බැරි නිසා ඒ පාර උන්වහන්සේලාම ඒ නැවතටදී සාකච්ඡා කළා. අපි කොහොමද නැව මේ ඉන්දියාවට ගියාම මේ රටේ ධර්මයේ රැකෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පවා ප්‍රකාශ කළා තියෙනවානේ මගේ ශාසනය හොඳින් ආරක්ෂා වෙන්නේ මේ ලංකාවේ කියලා. ඉතින් එහෙම තිබියදී අපි කවුරු ගියාම කවුද මේ ශාසනය රකින්නේ කියලා ආපහු හැරිලා ආවා. ආපහු හැරිලා ඇවිල්ලා මණ්ඩලාරාමයේ කියන පන්සලේ මේ වැලි කොටවල් ගහගෙන ඉතින් හැමදාම රැට එළි වෙනතුරු මේ 69 අර වැලි ගඩොල් වල වටේට හාන්සි වෙලා මේ ආමුදුරන් වහන්සේ එළි වෙනකොටම කම්ම ධර්මය සත්‍යයනා කරා. ඉතින් එහෙම අවුරුදු 12ක් එහෙම කරලා තියෙනවා. ඊළාට ඒ ආමුදුරන් වහන්සේලාම කල්පනා කළා අනාගතේ මේ වගේ ධර්මයේ කටපාඩමින් ගෙනියන්න පිරිසක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ මේ ධර්මය පුස්තකාරූඪ කරන්නට ඕන. පොත්පත්වල ලියා තබන්නට ඕන කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරපු උන්වහන්සේලා තමයි සිංහල තල්පතේ සිංහල අකුරෙන් සිංහල පන්හිඳෙන් මේ ධර්මයේ ලිව්වා මාතලේ අලුවිහාරයේදී ලියලා නිදන්ගත කළා ඒ ත්‍රිපිටක ධර්මයේ ඊට පස්සේ අනිත් හරිය තමයි මේ ත්‍රිපිටකයම අද මුළු ලෝකේ පුරාම පැතිරලා තියෙන ඒක. ඔන්න බලන්න. ඉතින් අර ඒ ධර්ම සුත ධනය ඒ හාමුදුරන් වහන්සේලා තුල කොච්චර හොඳට තිබුණාද. ඉතින් ඒ නිසා තමයි අර අදත් ඒ ත්‍රිපිටකය බොහොම හොඳ හැටියට දැනගන්න ඉගෙන ගන්න කාට වුණත් හැකියාව ලැබිලා තියෙන්නේ. මේ රටේ වැඩ සිටිය ත්‍රිපිටක ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා හුඟක්. මේ උන්වහන්සේලා අනුරාධපුරේ වැඩ සිටියා. තිස්ස මහරාමේ, සිතුල්පව්වේ ওই තැන්වල වැඩ සිටියා. දැන් සිතුල්පව්වේ ඔන්න ධර්ම දේශනාවක් කරනවා කියලා ආරංචි වෙනවා අනුරාධපුරයේ වැඩ ඉන්න ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලාට. එහෙම ආරංචි වුණාම මේ ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා අනුරාධපුරයේ ඉඳලා සිතුල්පව්වට පයින්ම වැඩ කරා. වැඩම කරලා ඒ ධර්මයේ ඇහුවා. නොදන්න ධර්මයක්ද මේ නෑ. උන්වහන්සේලා ත්‍රිපිටකධාරී උත්තමයෝ බණ අහන එක උනත් කොයි තරම් ගෞරවයකින් කෙරිලා තියෙන ඒ විදිහේ පුවත් අටුවාවල් වල හොඳ හැටියටම සඳහන් වෙලා තියෙනවා අන්න ඒ විදිහේ ඒ සුත ධනේ කිව්ව දැන් ඒ ඉස්සර අපේ ගිහියන් පවා ධර්මයේ හොඳින් පාඩම් කරගෙන හිටියේ ගිහියන් මේ ලංකාවේ වාසය කළා ඒ වගේම මෑතක් වෙනතුරු වුණත් එහෙම ටිකක් හරි දැනුමක් ඇති ගිහියන් වාසය කළා. දැනට මේ දහම් පාසල් ආදී පවත්වමින් ඒ ධර්මයේ උගන්වනවා. නමුත් ගිහි සමාජයේ මේ ධර්මයෙන් බොහෝම දුරටම අයත් වෙලා තියෙනවා. කෙනෙකුට මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව දැනුමක් ඇති කරගන්නෝ නම් තමන්ට ඕනෑම අවස්ථාවක ඒ ත්‍රිපිටකයෙන් වචනයක් දෙකක් ගාථාවක් පාඨයක් සිහි කරමින් ඒවට ප්‍රතිකාර හැටියට සලසා ගන්නට හැකියාව ඒකාන්තයෙන්ම තියෙනවා. ඉතින් අන්නේ නිසා ඔය සුත ධනෙන් ධනවත් වෙන්නට ඕන. ඉතින් එහෙම ධනවත් වුණාම ඒ හිතන හිතන කල්පනා වෙන වෙන වෙලාවට තමන්ට හරි සන්තෝෂයක් ධර්ම ධනත්වය කියාපු එක නිසා ඡාග ධනය ඊට සුත ධනංච ඡාගෝච ත්‍යාග ධනෙ ත්‍යාග ධනෙ කියන්නේ පරිත්‍යාග කිරීම ඒ පරිත්‍යාග කිරීම නිසා තමන්ට ලැබෙනා වූ කුසල ස්කන්ධය තමයි මෙතන මේ ධනෙ හැටියට ගණන්නේ පරිත්‍යාගය කියන එක බොහෝම හොඳම හොඳ වැඩක් ඒව ගැන ඊතර කාරණා නොකියුවත් ඒ ගැන වටිනාකම දන්නේ නැත්තෝ බොහොමත්ම හොඳින් පරිත්‍යාග සීලීව කටයුතු කරනවා ත්‍යාගාය සම්භෘතාර්ථානම් කාளிදාස මහ පඬිවරයා ප්‍රකාශ කළා ඒ කාලේ සමහර අය වස්තු සැපෙව්වාය කියන්නේ පරිත්‍යාගයට දෙන්න ඕනකම නිසා වස්තු සැපෙව්වේ පරිත්‍යාග කරන්න ඕන නිසා අන්න ඒ නිසා දීම එච්චර වටිනා වැඩක් යමක් Taman කාලා බීලා ඇදලා බැලඳලා අවසන් කරනවා නම් ඒකේ හපංකමක් නැහැ. යම් කෙනෙක් තමන්ගේ ධනයෙන් වස්තුයෙන් පරිත්‍යාගයක් කරනවා නම් ඒක බොහෝමත්ම වටිනා වූ ධනයක් තමා ළඟට රැස් කරගත්තා වෙනවා. මේ ඉස්සර අපේ මේ රටේ පරිත්‍යාගශීලී අය බොහෝම හිටියා. ඒ කාලේ අටුවා කතාවක් තියෙනවා. ඔය රුහුණු ජනපදයේ මේ මහජනයා බොහෝම හොඳ හැටියට කාවන්තිස රජුරුවන්ගේ කාලයේදී දම් දම්පහන් දුන්නා ස්වාමීන් වහන්සේලාට. ඉතින් මේ දුප්පත් පවුලක් ඒ රෝහලේ වාසය කළා. අර ඇත්තෝ පොහොසත් අය මෙහෙම දන් දෙනකොට ඒ දුප්පත් අඹසැමි දෙදෙනා දවසක් සාකච්ඡාවක් කළානේ මේ තරම් හොඳින් දම්පහන් දෙනවා මහා සංඝ රත්නයේට අහවල් අහවල් මිනිස්සු අනේ අපට එබඳු දානමේ පින්කමක් කර ගැනීමට අවස්ථාවක් නැහැ නේද අපේ දුප්පත්කම නිසා ඉතින් ඊළඟට මේ දෙන්නම තියෙන්නේට බැස්සා දුප්පත් කියලා කියන්න බෑ දරුවෙක් ඉන්න දුවක් මේ දුව උගස් තියලා මේ දාන්නේ ඒ මුදලින් අපි දන් දෙමු කියලා දුව යම් කිසි ධනවත් ගෙදරකට කහවණු 12කට උගස් තියුවා. ඉතින් උගස් තියලා ඉතින් ඔන්න ඒ මුදල් වලින් ඉතින් දන් දුන්නා. ඉතින් ටික දවසක් එහෙම කොහොම හරි ක්‍රමක්‍රමයෙන් දන් දුන්නා. ඊළාට කල්පනා වුණා ඉතින් මේ දුව නිදහස් කරගන්නට ඕන නේද කියලා. ඊළාට උග්ගස් යන්ත්‍රයක මේ ඒ ස්වාමි පුරුෂයා කුලියට වැඩ කළා. කුලියට උග්ගස් යන්ත්‍රයක වැඩ කරලා ලැබුණා මේ කහවණු 12. ඊළාට දුව නිදහස් කර ගැනීමට මේ කහවණු 12ත් අරගෙන මේ පුජ්‍යලයා යනවා. එහෙම යනකොට පිටහට මේ ස්වාමීන් වහන්සේ නම පිටසිගා වඩිනවා දැක්කා. පිටසිගා වඩිනවා දැක්කා. ඊළාට මේ මිනිස්සයා කල්පනා කරනවා අනේ මේ හාමුදුරන් වහන්සේ නමක් පිටසිඟා වඩිනවා. ඉතින් පින්ඩපාතේ වෙදන්න හැකියාවක් අපට නැහැ මොකක්වත් නැති නිසා. එතකොටම එක්කෙනෙක් ඔය මොකද්ද මුලක් අතේ තියාගෙන යනෝ පේනවා. කතා කළා. කතා කරලකෝ ඔය මොකද්ද අතේ තියෙන්නේ කිව්ව මගේ දවල් ආහාර වේල කෑම වේල තමයි මේ තියෙන්නේ මට ඒක දෙන්න කහවණුවකට ඉතින් කහවණුවක් වටින්නේ නැහැ. දෙක බැරි එක කහවණුව නෝට් නිසාම එහෙම නෙදෙන්න හිතුවා. කහවණු 12ට යනකම්මත් ඉල්ලුවා. කියවනේ මට කන්න නෙවෙයි. මේ අර පිටිසිඟා වඩින හාමුදුරන් වහන්සේට පූජා කරන්න. ඒ නිසා ඒක මට කහවණු 12ට දීලා පිළිත් ගන්න කියලා කිව්වා. එතකොට අර මිනිස්සයා ඒ බත් මුල දුන්නා. මේ බත් මුල ඊළාට මේ පින්ඩපාතේ වඩින හාමුදුරුවන් වහන්සේට ඔන්න පිළිගැන්නුවා. පිළිගැන්නුවා උන්වහන්සේ ඉතින් පින්දීලා ඉතින් පස් වැළඳුවා පිටහා. ඉතින් වැළඳුවාට පස්සේ ඒ මා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක මේ දායක මහත්මයා පිළිසඳර කතාවක යෙදුණා. කිව්වා මෙහෙම මෙන්න මේ විදිහටයි මේ දානේ මන් දුන්නේ ඔබ වහන්සේට මගේ දුව කහවණු 12කට උගස් තියලා තිබුණා ඒ දුව නිදහස් කරගන්න යනකොට තමයි බත්මුල අරගෙන එක්කෙනෙක් ගියේ පිටිසරණ වැඩි ඔබ වහන්සේට ඒ බත්මුල තමයි පිළිගන්නේ කියලා කිව්වා එතකොට මේ ආමුදුරන් වහන්සේට හිතට හරිම සංවේගයක් ඇති අනේ මම මොකද්ද මේ වළඳපු දානේ මේ විදිහේ දානවනදල පුළුවන් ද නිහඬව වාසය කරන්න මෙහෙම ධර්මවලදන නිහඬව වාසය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මගේ මහානකම සම්පූර්ණ කරගන්නට ඕන. මහානකම සම්පූර්ණ කරගන්නවා කියන එකේ තේරුම කවුරු හරි මහාන වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ සංසාර දුක හැම් පිටින් නැති කරලා උතුම් නිවන් සම්පත ලබා ගැනීමටයි මහාන වෙන්නේ. ඒ නිසා ඒ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන කියලා දැඩි අධිෂ්ඨානයක් මේ හාමුදුරන් වහන්සේ ඇති කරගත්තා. ඇති කරගෙන විවේකව ඔන තිස්ස මහරාමේ ඒ විවේකව උන්වහන්සේ බණ භාවනා කරමින් හිටියා. ඊළාට උන්වහන්සේ ඔන්න සියලු කෙලෙස් නැසලා උතුම් රහත් මාර්ග මාර්ගඵල ලබලා නිවන ප්‍රත්‍යක්ෂ කළා. ඊළඟට උන්වහන්සේ අධිෂ්ඨානයක් කරලා සංඝරාජ කියලා තේුණා මගේ ආදාන අවස්ථාවේදී මෙන්න මේ විදිහේ උපාසක කෙනෙක් ඇති. එයයි ඇවිල්ලා තමයි ආදාන කටයුතු කරන්න ඕන. ඉතින් එහෙම කියලා තමයි පිරුණම් පෑවේ. ඊළඟට ප්‍රසිද්ධ කළා. මෙහෙම එක්කෙනෙක් ඉන්නවා නම් එන්න කියලා ආවා. අර මේ බත්මුල බෙදු ඒ දායකයා. ඉතින් එයා අඬලක අනේ මම මේ දානේ දුන්න හාමුදුරුවෝ තමයි මේ කියලා අඳා අඳා කිව්වා. ඉතින් එයා අත තියනකොටම අර උන්වහන්සේගේ දේහය මතුවලා ගිනි ගත්තා. ආදාහණය කෙරුණා. ඔන්න බලන්න. ඉස්සර මේ හැටියට දාන දුන්න අර <laughs> ඒ තරම් අද වුණත් අපේ අපි දන්නවා දුප්පත් වෙන්න පිළිස දීවනාවට බොහොම සතුටුයි. මේ දීවනා જાති තියෙනවා දෙකක්. අනුකම්පාවෙන් දෙනවා මේ ඊළඟට පූජා ආදාසින් දෙනවා පූජා ආදාසින් දෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ට ඒ වගේම තමන්ගේ දෙමව්පියන් වහන්සේලාට සිල්වත් වැඩිහිටියන්ට ගුරුවරුන්ට ඔය විදිහට තමයි පූජා ආදාසින් දෙන්නේ අනුකම්පා ආදාසින් දෙන්නේ දුගේ මගේ යාතක ආදී පින්වත් පිළිසට දෙන්නේ ආ අනුකම්පාවෙන් හිඟන අය ආදී තිරසන් සතුන්ට ඒ දෙන්නේ අනුකම්පා ආදාති මේ දෙයාකාරයෙන්ම දෙන්නට ඕන සාමාන්‍යයෙන් ඔය දුගී වගේ යාතකාදී අය ඇවිල්ලා හිඟවනේ ඇවිල්ලා ඉල්ලනවා කාගෙන් හරි මොනවා හරි ලැබෙන්න ඕනේ කියලා ඉතින් ඒ මේ නැහැ වගේ යමක් කමක් තියෙන ඇත්තෝ බලාගෙන ඉන්නවා මේ හිඟන්නා ඊළාට පාඩමක් උගන්වනවා අදත්වා මාදෘශෝමා භූත් දත්වා තත් සදෘශෝ භව අනේ ඔය ඇත්තෝ ඔය මහත්තයලා දුන්නේ නැතුව හංගගෙන ඉඳලා මං වගේ හිඟන්නෙක් වෙන්න එපා මතු සංසාරේදී දත්වා තත් සදෘශෝ භව තියෙන දෙයක් දීලා ඔය වගේ මහත්යෙක්ම වෙන්න ඔය පාඩම උගන්වනවා ආයාතකය හිඟන්න ඉතින් අන්නේ නිසා අනුකම්පා දාතිනොත් පූජා දාතිනොත් කියපු මේ දෙයාකාරයෙන්ම දෙන්නට ඕන තව සමහර විට මේ කාලේ තමන්ගේ වයෝවෘද්ධ දෙමව්පියන් වහන්සේලා ගැන නොසලකන එවැගේම ගුරුවරාදී ඒ ඇත්තන් ගැන නොසලකන බොහෝම තම තමන් හුඟක්ම සැප සම්පත් විඳින අය මේ රටේ හුඟක් ඉන්නවා. තමන්ගේ දෙමව්පියෝ බොහෝම අසරණව අනාථව කෑමක් බීමක්වත් නැතුව ඉන්නවා. තමන් සුරසැප විඳින්මින් වාසය කරන දරුවෝ ඉන්නවා. ඒ තරම් දුෂ්ට, ඒ තරම් පාපිෂ්ඨ අයත් මේ රටේ නැත්තේ නෑ. ඒත්තන්ගේ ඇහැරෙන්න ඕන මෙබඳු දේවල් ශ්‍රවණය කිරීම හරි වැඩේ. ඊළාට පඤ්ඤාවේ සත්තමන් ධනං ප්‍රඥා ධනය තමයි හත්වෙනි ධනය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ප්‍රඥාව කියලා කියන්නේ විශිෂ්ට ඥානෙ යමක් ගැන සම්පූර්ණයෙන් ඔන්න තියනවා නුවණ ඒ නුවණට තමයි ප්‍රඥා කියලා කියන්නේ ප්‍රඥාවෙන් යමෙක් දියුණු වෙනවා නම් ඒ දියුණුව තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඉහළම දියුණුව හැටියට ප්‍රකාශ කොට වඩා දිනුවෙන් ගණනක් කියනවා ඒ ඥාතීන්ගෙන් දිනු වෙනවා ඒ වගේම භෝග සම්පත් ආදියෙන් දිනු වෙනවා පිරිවැඩෙන් දිනු වෙනවා ඊළාට තවත් දැන් নানা ප්‍රකාර දේ කීර්තියෙන් දිනු වෙනවා ඔය කියන හැම දිනුවකට වඩා යම් කෙනෙක් ප්‍රඥාවෙන් නුවණින් දියුණු වෙනවා කියලා කල්පනා කරනවා නම් ඒ අදහස තමයි ඊටාම උතුම් අදහස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පඤ්ඤා උද්ධිය වද්දිස්සා මාතේ එවන් සික්කිතබ්බා නුවණින් දියුණු වෙන්නට ඕන කියලා නුවණ තමයි බොහොම උතුම්ම වස්තුව මේ බුද්ධාගම ප්‍රධාන වශයෙන් යන මාර්ගය නුවණ දියුණු කරගැනීමේ මාර්ගයයි ඒ අනුව යම් කෙනෙක් හොඳ හැටියට නුවණ දියුණු කරගෙන ඒ නුවණ යොදවලා ක්‍රියා කළොත් ඉතාම හොඳයි. දැන් මේ සප්තාර්ය ධනය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කරුණු ප්‍රකාශ වුණා බොහොම කෙටියෙන් සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාවේ සත්තමන් ධනං යස්ස ඒතේ ධනාති ඔන්න කාටහරි කාන්තාවකට හරි ඒ වෙන කෙනෙකුට හරි ඒතේ ධනාති මේ සප්තාර්ය ධනය තියනවා නම් ඉච්ඡා පුරිසස්සව කාන්තාවකට තියනවා නම් ඒ කාන්තාව ඒ වගේ පුරුෂයෙකුට තියනවා නම් සප්තාර්ය ධන ඒ පුරුෂයා අදාලිද්දෝ දිලින්දෙක් නොවේ සමහර විට මේ ලෞකික ධනයෙන් දුප්පත් වෙන්න පුළුවන් ඔය ධන හත තියනවා නම් ඒයතෝ අදලිද්දෝ දිලින්දෝ නොවේය. ඒ වගේම හිස් ජීවිත නොවේ බොහොම සම්පූර්ණ ජීවිතේ ඒගොල්ලා ගත කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව දැන් මේ හැමදෙනාමත් ධර්ම ශ්‍රවණය කළ අයත් මේවා ගැන සාකච්ඡා කරලා තව තව අයටත් සත්තාරේ ධනෙන් ධනවත් වන්නට ඕනෑ කියන මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නට ඒ බණහන්නා වූ පින්වත් පිරිස හොඳට සිතට ගන්නට ඕන කල්පනා කරන්නට ඕන. ඉතින් ඒ නිසා මේ සෑම දිනම සත්‍යාරය ධනෙන් ධනවත් වෙත්වා කියලා ආශිර්වාද කරමින් ධර්ම දේශනාව මෙන් સમાપ્ત කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබනා වූ සියලු පින් හේතු කොටගෙන මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නරක ආදී සතර අපාද දුකකට කවදාකවත් පත්වන්නට සිද්ධ වන්නේ නැතිව ජාති ජරා මරණ ආදී සසර දුකින් මිදනා වූ වජනාවර සංඛ්‍යාත අමාමා නිවන් සුවමේ හේතුයෙන් ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ රත්මලානී මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක ශ්‍රී සුමංගල විද්‍යාවතංශ රාජකීය පඬිත විනය විශාරද ආචාර්ය අතිපූජ්‍ය වැලිගම ඥාන රතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ